පින්වත්නි මේ උත්තරීතර ධර්මදේශනා ප්‍රයත්නෙම දෙසා වැඩමවා වදාල් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාතරතොට මුණ ජයමහා විහාර වාසී මාතර වීරබාපේ වෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පඬිත් පූජ්‍යපාද අත්තිරියේ ශාන්තදේව පින්වත් ස්වාමීන් වහන්සේ අපේ සියලු දෙනා සාදුනාදු පවත්වමින් নমස්කාර පෝරකව පිළිගනිමු සාදු සාදු සාදු සදහවතුනි මාද දිනේදී ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයේ අංගුත්තර නිකායට අයත් සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ චක්කවග්ගයේ සඳහන් වන ද්‍රෝණ සූත්‍රයයි අද දිනේදී දේශනා කරනු ලබන්නේ. මෙම ද්‍රෝණ සූත්‍රය දේශනා කරනු ලැබුවේ භාග්‍යවතුන් වහන්සේ ද්‍රෝණ බ්‍රාහ්මණය අරබයා. එක් දවසක් ද්‍රෝණ බ්‍රාහ්මණයා මාවතේ පිවිසෙනකොට උක්කට්ටාහා සේතව්‍යා නැමැති මාවත ලෞතර බුදු පියාණන් වහන්සේ වැඩම කරාට පස්සේ වැලිතලාවක් තියෙන මේ මාවතේ. වැලිතලාවේ පාසල තුන තියෙනවා භාග්‍යවතුන් වහන්සේගේ. මෙයන් අහලා තියෙනවනේ නොයෙකුත් නොයෙකුත් අංග විද්‍යාඥයින් නැත්නම් අංග විද්‍යාදරයෙන් ඉන්නවා. ශරීර ලක්ෂණ බලන අංග විද්‍යාවට අනුව ශරීර ලක්ෂණයන් වලට අනුව ප්‍රකාශ කරනවා මේ පුද්ගලයා අහවලෙක් වෙන්න ඕන මේ පුද්ගලයා මේ අවුරින් වෙන්න ඕන මේ පුද්ගලයා මෙබම් දෙක් විය යුතුයි මේ ආදී වශයෙන් කරුණු කාරණා පැහැදිලි කරනවා ප්‍රකාශ කරනවා ශරීරය දිහා බලලා. මේකට කියනවා අංග විද්‍යාව. දැනුත් තියෙනවනේ නේද? ශාස්ත්‍ර කියන්නේ මොන දිහා බැලුවට පස්සේ අපිත් කියන්නේ දැන් සමහරක් වෙලාවට මොන දිහා බලලා මෙහෙම වෙන්න ඇති. මේ වගේ වෙන්න ඇති. ඒ අංග විද්‍යාව උපරිම හදාරපු පුද්ගලයෙක් තමයි බ්‍රාහ්මණයෙක් තමයි ද්‍රෝණ කියන බ්‍රාහ්මණයා. මේ ද්‍රෝණ බ්‍රාහ්මණයා දකින උක්කට්ටාහා සේතව්‍යා මාවතේ වැලිතලාවේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් තියෙනවා. කවදාකවත් ද්‍රෝණ බ්‍රාහ්මණය භාග්‍යවතුන් වහන්සේ දැකලා නැහැ. ද්‍රෝණ බ්‍රාහ්මණය මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පතුල් දැකලා මේ වැලි මත රැඳිලා තියෙනා වූ අඩිසලකුණු දිහා බලලා එහි තිබෙනා වූ ලක්ෂණ මෙයන් ශ්‍රීපතුල පිළිබඳව දැකලා ඇති නේද? නොයෙකුත් නොයෙකුත් පద్මාකාර ලක්ෂණ, නොයෙකුත් රේඛාවන්, ඒ වගේම නොයෙකුත් නොයෙකුත් ලක්ෂණ වලින් මේ ශ්‍රීපතුල සුපෝෂිත වෙලා තියෙනවා. ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ මේ ශ්‍රීපතුල දැකලා කල්පනා කරනවා මේ නම් මිනිස්සුෙක්ගේ වෙන්න බෑ. මිනිස්සෙක්ට මේ වගේ ශ්‍රීපතුලක් පිළිහිටන්නේ නෑ ලේසියකට. දැන් අංග විද්‍යාව අපි දැක අහලා තියෙනවානේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. පිටුවා වූ ගෞතම සම්්‍යක් සම්බුද්ධ වූ අපට තාගත රාජෝත්තමයන්න් වහන්සේ. මේ පිළිබඳව කෙල පැමිණියා වූ මේ ලක්ෂණ පිළිබඳව මන අවබෝධයක් තියෙන ද්‍රෝණි බ්‍රාහ්මණ කල්පනා කරනවා මේක මිනිස්සුෙක්ගේ වෙන්න බෑ. නිසක වශයෙන්ම මේ දෙවි කෙනෙක්ගේ වෙන්න ඕන. එහෙමත් නැත්නම් ගහන්ධර්වයෙක්ගේ වෙන්න ඕන. එහෙමත් නැත්නම් යක්ෂයෙක් වෙන්න ඕන. මවාගත්ත දෙයක් වෙන්න ඕන. මේක සුළුපටු ලක්ෂණයක් නෙවෙයි යනමග යන්නා වූ කටයුත්ත නතර කරලා මොහු ද්‍රෝණි බ්‍රාහ්මණයත් උක්කට්ටාහා සේතව්‍යා මාර්ගයේ වෙලිතලාවේ යනෝ අඩිසලකුණු පස්සේ. අඩිසලකුණු පස්සේ ගියාට පස්සේ දකිනවා ඊ타මත්ම චිත්ත ප්‍රසාදයේ ඇතිවෙනා වූ ආකාරයට ඍජු වූ ශරීරයක් ඇතිව මනා වූ පිරුණු රූපකායකින් යුක්තව සම්්‍යක් සම්බුද්ධ වූ අප තථාගත රාජෝත්තමයාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ රුක්ෂ මූලයක වැඩ සිටිනවා. අත්පසානං වා පසාදාය පසන්නානං වා භියෝ භවාය අප්‍රසාදයන්ගේ සිත් ප්‍රසාද වන්නත් ප්‍රසාදයන්ගේ සිත් තව තවත් වර්ධනය කරන්නටත් ප්‍රසන්න කරන්නටත් ප්‍රසාදය ජනිත කරවන්නටත් ආවේසි වූ රූපකායක් ඇතිව භාග්‍යවතුන් වහන්සේ මේන් වැඩ ඉන්නවද රුක්ෂ මූලයක. එකට පස්සේ පුදුමයි. කාටද? ද්‍රෝණි බ්‍රාහ්මණයට. ද්‍රෝණි බ්‍රාහ්මණය භාග්‍යවතුන් වහන්සේගේ අභියසට ගිහිල්ලා අහනවා ඔබ දෙවි කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වෙන්නේ මොකද්ද? නෑ මම දෙවි කෙනෙක් නෙමෙයි. ඔබ ගාන්ධර්වයේද? නෑ මම ගාන්ධර්වයෙකුත් නෙමෙයි. යක්ෂයෙක්ද? නෑ මම යක්ෂයෙකුත් නෙමෙයි. ඔබ මිනිහෙක්ද? ඒක පිළිතුර මොකක් කිය හැකිද? නෑ මම මිනිහෙක්ද නොවේ. බුදුරජාණන් වහන්සේ අඳුරගන්න තියෙන තැන. පින්තුනේ මෙන්න මේ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මා පෙර කිව් ගාතාව. නෙළුම් විලේ තිබෙන නෙළුම් මල නෙළුම් මිලේ තියෙන සියලුම පත්‍ර සියලුම දේ මඩේ තැවිරිලා ජලයේ තැවිරිලා තියෙනවා. හැබැයි මේ පද්මය ඒ වතුරෙන් මත්තට ඇවිල්ලා පිපෙනවා. ඒ ජලයේ ගෑවීමක්, පැවිරීමක් වෙන්නේ නැහැ. ඔය කිව්වා වූ දෙවියන්ට, ගන්ධර්වයන්ට, යක්ෂයන්ට, මිනිස්යන්ට මේ ලෝකේ ක්ලේශයන්ගෙන් තෙමිලා තියෙන්නේ. කෙලෙසුන්ගෙන් විලිලා තියෙන්නේ. ක්ලේශයන් වලින් පැවරිලා තියෙන්නේ. ඒ පැවරිච්ච ක්ලේශයන්ගෙන් මිදිච්චමා දෙවියෙකුත් නෙමෙයි. ගන්ධර්වයෙකුත් නෙමෙයි. යක්ෂයෙකුත් නෙමෙයි. මිනිසෙකුට නෙවෙයි. ඒ සියලු දෙනාටම කෙලස් තියෙනවා. මම නිකලස් වූ පුද්ගලයෙක්. මට කියන්නේ බුද්ධ කියලා. ඉන්නතුනේ සම්්‍යක් සම්බුදු රජාණන් වහන්සේ උන්වහන්සේව හඳුන්වා දීම කොයි මේ කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවරෙක්ද කියලා ඇහුවොත් ඔබට දැන් නිශ්චිත පිළිතුරක් තියෙනවා. උන්වහන්සේ ක්ලේශයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදුණු, හාත්පසින් මිදුණු උත්තරීතරයන් වහන්සේ කෙනෙක්. හරියට වගුරු බිමේ මඩෙහි නෙළුම් බීජය පැල කරාට පස්සේ එයින් නෙළුම් ගොබ නැත්තම් නෙළුම් පොහොට්ටු ටික ටික කැකුල මඩෙන් ඉස්පත්තට අවිලා හැබැයි පිපෙන්නේ කොහොමද? මඩේ නොගෑවි මඩෙන් උඩට ඇවිල්ලායි පිපෙන්නේ විකසිත වෙන්නේ. දැන් අපි ඉන්නේ මොකේද? මඩ ගොඩේද විකසිත වෙලා දුන්නට ඇවිල්ලා. අපි ඉන්නේ මඩ ගොඩේ. මොන මඩ ගොඩේද? කෙලෙස් නැමැති මඩ පොලේ මේ පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ මිනිස්යාගේ අතර වෙනස මේ පින්නතුනි දෙවියන්ගේ භාග්‍යවතුන් වහන්සේගේ අතර වෙනස දෙවියන් මිනිස්යන් යක්ෂයන් ගන්ධර්වයන් දෙවියන්ට කෙලෙස් තියෙනවන්නේ කෙලෙස් තියෙන නිසා නොයෙකුත් නොයෙකුත් දැන් මේ ධර්ම දේශනාව අවසානයේදී අපි ප්‍රාර්ථනා කරන්නේ මොකද? මේ පින් බලයෙන් සීල දෙවියන් මේ පින් පෙත අනුමෝදන් වෙලා දිව්‍ය ඉසුරු සැප සම්පත් වර්ධනය කරගන්නට ලැබේවා. දෙවියන්ට ප්‍රාර්ථනා කරන නිර්වාණය කරා යොමු වෙන්න ලැබේවා. දිව්‍ය ඉසුරු වර්ධනය කරගන්නකොට ඒ දේවල් ප්‍රාර්ථනා කරද්දී දෙවියොත් ඒවා සාදු කියලා පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා පිළිගන්නවා. ඊට පස්සේ යාමයේ තුසිතේ නිම්මාණ්ඩත පරිනිම්මිත වසවර්ත්‍ය ආදී මේත් අහලා තියෙනවද දෙවියෝ සුත වෙනවා. Tamange දිව්‍ය භවයෙන් දිව්‍ය ලෝකයෙන් සුත වෙන්න ලං වෙද්දී දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇඟෙන් දහඩිය වැగిරෙන්නේ නැතිව. ඒ වගේම ගෙලෙහි පැලඳගෙන ඉන්න මල් මාලාව මිලාන වෙන්නේ නැත්තම් මැලෙන්නේ නැතිව. ඒ මැල නොවන මල් මාලා දෙවියන් දිව්‍ය ලෝකයෙන් චුත වෙන්න කිට්ටුවේ දිලන් වෙද්දී මැලවෙන්න පටන් ගන්නවා. දහඩිය වැగిරෙන්න පටන් ගන්නවා. ශරීරය නික ටික ටික ටික ටික දුර්වර්ණ වෙන්න පටන් ගන්නවා. පැහැපත් ස්වરૂපය නැති වෙන්න පටන් ගන්නවා. දෙවියනොත් චරාවටපත් වෙනවා. ජරාවටපත් වෙනවා. එතකොට මේ කියනා වූ ජරාවටපත් වෙන්නා වූ දෙවියන් එයින් චිතවීම කරන කොටගෙන ආයි මොකද වෙන්නේ? ආයි උපදිනවා. සම්්‍යක් සම්බුද්ධ වූ අප තථාගත රාජෝත්තමයන් වහන්සේ ආයි කවර භවයකව ඉපදීමක් නැහැ. මේකට මතකයි නේද? පුංචි කාලේ අපිට පෙළ දහමේදී පුංචිම පුංචි කතන්දර ටිකක් කියලා දෙනවනේ. මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජේෂ්ඨ වෙමි මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි මේ මාගේ අවසාන උපතයි නැවත මාගේ උපත නැත දැන් අපිට එහෙම කියන්න පුළුවන් කෙලස් කන්දේ බර කොච්චරද කියලා හෙව්වොත් එහෙම තියෙන කෙලස් කන්දරාව කොච්චරද කියලා හෙව්වොත් එහෙම තිබෙන්නා වූ අරමුණු කොච්චරද කියලා හෙව්වොත් එහෙම අතීතය පිළිබඳව තැවීම කොච්චරද කියලා ඇහුවොත් එහෙම අනාගතය පිළිබඳව තියෙනා වූ සීලමාලිකාව කොච්චරද ඇහුවොත් එහෙම කියලා නිම කරන්න පුළුවන්ද කියලා නිම කරන්න බෑ මෙන්න මේ දුකින් පීඩිත වෙච්ච මේ ජීවිතය ගලවා ගන්නට මුදවා ගන්නට භාග්‍යවතුන් වහන්සේ පෙරුම්දම් පොඩල පොඩල පින්නතුනේ අවබෝධ කරගත්තේ මේ භව කතරේ නැවත නූපදිනම අවතයි. ජීවිතේ දුකද සතුටද? දුක. මේ අතන්ගේ මේ පත්‍රිකාව කියවම පුණ්‍යානුමෝදනා කියවම යටින් කියනවා සෙත් ප්‍රාර්ථනා කරන්න. උඩින්ම කෝ කරන්නේ. අනේ මේ වගේම සෙත් ප්‍රාර්ථනා කරපු ඇත්ත ටිකක් මොනවා වෙලාද? අහිමි වෙලා නැති වෙලා තව අවුරුදු 10ක් 20ක් ගියාට පස්සේ අපේ නමුත් කොහෙ තියෙවිද? සෙත් ප්‍රාර්ථනා කරන ගොඩේ තව අවුරුදු 10ක් විතර තියෙවි. තව අවුරුදු 20කින් පස්සේ කොහෙ තියෙවිද? පුණ්‍ය අනුමෝදනා කරන්න පින් පමුණවන ගොඩේ තියෙවි. සෙත් ප්‍රාර්ථනා කරන ඇත්තෝ සෙත් ප්‍රාර්ථනා කරන ගමන් හදවතේ තැවීමක් ඇති වෙනවා පින් අනුමෝදන් කරලෙමේදී අහෝ මගේ ස්වාමියා. අහෝ මගේ භාර්යාව. අහෝ මගේ දරුවෝ. අහෝ මගේ නෑහිත මිතුරෝ. මෙන්න මේ කියනා වූ වේදනාව මේ කියනා වූ ස්වභාවය මගහරවා ගන්නට නැති කර ගන්නටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අත උකෝම පටලවාගෙන සියල්ල පටලවාගෙන දැන් එතකොට භාග්‍යවතුන් වහන්සේ දෙවි කෙනෙක්ද නෑ යක්ෂයෙක්ද නෑ ගන්ධබ්බේද ගන්ධර්වයේද ඒත් නෑ මිනිහෙක්ද ඒත් නෑ දැන් පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ අභියසට පන්සලට විහාරස්ථානයට ඇතු ගියාට පස්සේ දැන් මොකෝ කරන්නේ? බුදුරජාණන් වහන්සේ දෙවි කෙනෙක් කියලා සමහරෙක් මොකෝ කරන්නේ? මල් පූජා කරලා වැඳලා පුදුල ඔක්කොම කරලා මොකද කරන්නේ අවසන්ට? බලාපොරොත්තු වෙනවා. ඉල්ලනවා. බුදුහාමුදුර මම මල් පූජා කරා මේ දේවල් කරා අනේ මට මේව ලැබුණේ නෑනේ. දැන් මේකට අහලා තියෙනව නේද? බෞද්ධයාගේ දැන් මේ විහාරස්ථානවල පන්සල්වල විහෙර විහාරවල ක්‍රමානුකූලව විකාශනය වෙලා විකාශනය වෙලා විකාශනය වෙලා දැන් බුදු පිළිමයට වඩා බල්බ් දාලා තියෙන අලංකාර කරලා තියෙන කොහොමද? දේවාලය. ඇයි අපිට ලැබෙනවා අපිට දෙනවා. හැබැයි මිත්‍යා දෘෂ්ටික මතවාදයෙන් ඈත් වෙච්ච සම්‍යක් දෘෂ්ටික මතවාදයෙන් ඇති වෙච්ච මිනිසයා බෞද්ධයා කියන්නේ ඊටමත් ශ්‍රේෂ්ඨ වූ මිනිසෙක්. භාග්‍යවතුන් වහන්සේ පින්නතුනි නිරන්තරයෙන්ම පැහැදිලි කරපු කාරණාවක් තියෙනවා. එය තමයි මගේ ගැලවුම් කරු මමය. ලෞතර බුදු පියාණන් වහන්සේ මේ සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨයි. තුන් ලෝකයේම ශ්‍රේෂ්ඨ වූ උත්තරීතර මිනිසයා නම් ලෞතර බුදු පියාණන් වහන්සේ. ඒ උත්තරීතර ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ දෙන්නා වූ පණිවිඩය මොකද? මගේ ගැලවුම් කරු මමය. තදීපා විහෙරත අත්ත සරණා න අනඤ්‍ය සරණා මම බුද්ධය සියල්ල ඇතමුලක් සිය අවබෝධ කළසේක. ආයි කියන්නට අඩුවක් පාඩුවක් මෙතන මෙහෙමයි කියන්න කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. ලෝතර බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී දේශනා කරන පින්නතුනේ මාගේ දැනුම මාගේ ඥාණය මේ සප්තමහා සාගරය නම්. ඒ දැනුමින් මා දේශනා කරලා තියෙන්නේ සප්තමහා සාගරයෙන් ගන්නා වූ දියදෝත අහසට විසිකල කල්ලි එයත් කුඩා කුඩා කුඩා කුඩා ගිය දිලිති වලට කොටස් වලට බිඳිලා යනවා. අන්න ඒ කොටස් වලට බිඳිලා බිඳිලා ගියාට පස්සේ අවසානට ඉතුරු වෙන්නා වූ ඊ타මත්ම කුඩා වූ දිය බිඳිත්තක් වගේ දැනුමක් තමයි මම දේශනා කරලා තියෙන්නේ. පින්නතුනේ ਸਰව සම්පූර්ණ දේශනාවක් බවට පත් වෙන්න හේතු වාසනා වෙලා තියෙනවා. ඒට හේතුව නම් උන්වහන්සේ දේශනා කළේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අපිව මුදවා ගන්නා වූ මාර්ගය. ඇයි අපි මුදවා ගන්න උත්සාහවන්ත වෙන්න ඕන? ඇයි අපි මේකෙන් මේ භවකතරෙන් ඈත් වෙන්න උත්සාහවන්ත වෙන්නානේ? පුංචි කාලේ ඉඳන්ම අපි විඳි දුකද සැපද? කවුරුවත් කියන්නේ නැහැනේ පුංචි කාලේ ඉඳන් අපි සැපේ හිටී කියලා. අම්ම කියනවා දරුවන්ට. මව්පිය දරුවන්ට කියනවා උඹලට මොන දුකක්ද අපි විඳ දුක් තරහ. එහෙම කියනවා. හැබැයි දරුණුත් හිතන්නේ උනාට අපි තරම් දුක් ඉඳලා නැහැ කවුරුවත්. ඒගොල්ලොත් ලොකු නාම දරුවන්ට කියන්නේ කොහොමද? ඔයගලට තියෙන සැප අපිට තිබුණේ නැහැ. එතකොට හැම කෙනාම මොකද විඳලා තියෙන්නේ? හැම කෙනාම විඳලා තියෙන දුක. හැම කෙනාම විඳලා තියෙන ගැහැට. හැම කෙනාම විඳලා තියෙන වෙහෙසකර ජීවිතයක මාවතක පිවිසලා තියෙන්නේ. වෙහෙසකර ජීවිතයකුයි ගත කරලා තියෙන්නේ. මේ දුක්සහිත වූ වෙහෙසකර සහිත වූ මේ ජීවිතය ගලවන්න ඕනේ නැද්ද? ගලවන්න ඕනේ මුදවන්න ඕනේ. අන්නේ මුදවීමට අවශ්‍ය මේ වෙහෙසකර ජීවිතය මේ භවකතර පෙරුම්දම් පුරලා පුරලා පින්නතුනේ ලෞතර බුදු පියාණන් වහන්සේ පෙරුම් පිරුවේ උන්වහන්සේ වෙනුවෙන් අපි වෙනුවෙන් අපි වෙනුවෙන් නැත්නම් එදා දීපංකර භාග්‍යවතුන් වහන්සේගේ හමුවේදී සුමේද තාපසතුමා නියත විවරණ ගන්න මොහොතේදී උන්වහන්සේට මේ කියනා වූ මාර්ගඵල ඥානය පහළ කරගන්න තිබුණා. නිර්වාණගාමී ප්‍රතිපදාව කරා යොමුවන්ට තිබුණ හැබැයි අදිෂ්ඨානයේ ප්‍රාර්ථනා වුණේ මොකද්ද? මා දීපංකර භාග්‍යවතුන් වහන්සේ වාගේම සකල ලෝක සත්වය ඝනාන්ධකාරයෙන් මුදවන්ට මාත්මතු භවයේදී බුදුවන්ට ප්‍රාර්ථනා කරමි. ගෞතම සම්්‍යක් සම්බුද්ධ වූ තථාගත රාජෝත්තමයන්න් වහන්සේගේ ප්‍රාර්ථනාව එදා සුමේද තාපසයා වශයෙන් කරද්දී දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබා දෙනවා ඔබට එසේමයි. මතු අනාගතේ ඔබ බුද්ධත්වයට පත්වන්නේ ගෞතම බුද්ධ නමින්ය. එතෙන් පටන් පින්නතුනි පෙරුම්දම් පුරලා පුරලා පුරලා පුරලා පෙරුම් පුරනවා කියන්නේ මොකද්ද? අපිට පින්නතුනි හැම දෙයක්ම පුරුදු පුහුණු කරපු රටාවකට අනුව තමයි ප්‍රතික්‍රියා දක්වන්නේ. මෙතන හොඳට අවධානයෙන් අහගෙන ඉන්න ඕන. අපි යමක් දැක්කට පස්සේ ලස්සනයි කියලා හිතනවා. යමක් දැක්කට පස්සේ කැතයි කියලා හිතනවා. යමක් දැනුනම සුවඳයි කියලා හිතෙනවා. යමක් දැනුනම ගඳයි කියලා හිතෙනවා. මේ සුවඳයි කියන්නේ ගතයි කියන්නේ ලස්සනයි කියන්නේ කැතයි කියන්නේ කවුද? මම. දැන් මට ලස්සන දෙයක් තව කෙනෙක්ට ලස්සන වෙන්න පුළුවන්ද කැත වෙන්න පුළුවන්ද? කැත වෙන්න පුළුවන්. තව කෙනෙක්ට ලස්සන වෙන්න පුළුවන්. මට සුවඳ දෙයක් තව කෙනෙක්ට තව කෙනෙක්ට ගඳ වෙන්න පුළුවන්. ඒ සුවඳ උත් ගඳ උත් මේ හැම දෙයක්ම විඳින්නේ කවුද? මම. එතකොට මට එකපාර්ත මේ සුවඳවන්නත් එකපාර්ත මේ ගඳවන්නත් මා තුළ යම්කිසි ආකාරයක එහි පුරුද්දක් පුහුණුවක් රටාවක් ඒට ආවේනික වූ ගති ලක්ෂණ පැවැත්මක් මා තුළ තිබිය යුතුයි. මම කියන්නේ පැහැදිලිද? ඒක එහා ගිය දෙයක් තමයි අපේ ක්‍රියාකාරකම් කරන්නේ. දැන් බලන්නකෝ. අපි දැන් වාහනයක යනවා. යන ගමන් ওই වාහනේ දැන් ඔන්න ගම්කිසි සතෙක් ආවුණා වැදුනා. වැදුනට පස්සේ සමහරක් ඇත්ත මොකද කරන්නේ? අනේ සතෙක් වැදුනා. එයා ඉතින් කියලා යනවා. තව කෙනෙක් මොකද කරන්නේ? අයියෝ සතෙක් වැදුනා නේද? එහෙම කියලා වාහනේ බැහැලා වටපිට බලනවා. තව කෙනෙක් මොකද කරන්නේ? සතික් වැඩිනවා කියලා එනවා. ඒක තුනේ දැන් මේ තුන්වෙනා ක්‍රියාකලාප එකක්ද තුනක්ද? ඇයි මේ තුනක් උනේ? අපි ඔක්කොගෙම එක ආරෝපකායක් නේ තියෙන්නේ. කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මංසං, නහාරු, කෙස්, ලොම්, නිය, ද, නහර, ඇට, ඇට මිදුළු වකුගඩු, කුඩාන්තර, මහාන්තර මේ ඔක්කොගෙමනේ අපි සැරිසලා තියෙන්නේ. වෙනස් නෑ නේද? කලාතුරකින් 1000කට එක්කෙනෙක් වෙනස් වෙන්න පුළුවන් මොනෑම හෝ චූටි දෙයකින්. හැබැයි ඔක්කොම එක හා සමානයි සිතුවිලි මොනවා වෙලාද? සිතුවිලි වෙනස් වෙලා. ඒ වෙනස් වෙන්නේ කොහොමද? තමා පුරාගෙන ආපු, තමා ක්‍රියා කරගෙන ආපු, තමා පුරුදු පුහුණු කරපු රටාවට අනුරූපීව තමයි සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ. දැන් දරුවෝ ලොකු මහත් වුණාම අම්ම වෙනස් කරන්න හදනවා. තාත්තා වෙනස් කරන්න හදනවා. වෙනස් කළ හැකිද? වෙනස් කළ නොහැකි. ඇයි මේ ජීවිතේ පුරාවට මේගොල්ලෝ පුරුදු වෙච්ච රටාවක් තියෙනවා. පුහුණු වෙච්ච රටාවක් තියෙනවා. ඒක වෙනස් කරන්න ගියොත් එහෙම කොවෙන්නේ? මේන් අඩදබර, මේන් ගැටලු, මේන් දෙන්න එකට තියන්න බෑ. කොයිලෙ පිටිපස්සේ මේක වෙනස් කරන්න කියලා තව තව දේවල් වෙනස් වෙන්න ඕනේ. මෙහෙම මෙහෙම කියලා තමන්ම හිතින් නොයෙකුත් ආකාරයේ පිළිකුල් සාගත අදහස් ඇති කරගන්නවා. ගැටීම් ඇති කරගන්න. ගැටීම තුලින් ඈත් කරන්න. ඇලීම තුලින් එකතු වෙන්න. ගැටීමට අවශ්‍ය හේතු කාරණා හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගං නිරුද්ධති. හේතුව ඇතිකල්ලි ඇති වෙනවා හේතුව නැතිකල්ලි නැති වෙනවා. හේතු එකතු කරගෙන එකතු කරගෙන ඕම් පීඩාවටපත් වෙනවා. ඒව වෙනස් කළ නොහැකි. හැබැයි තමාම අවබෝධ කරගත්තොතින් තමාම උත්සුක වුණොතින් තමාම කටයුතු කළොතින් තමාම ඒ මනාව වටහා ගත්තොතින් තමාට පුළුවන් තමාව වෙනස් කරන්න. පැහැදිලිද? එතකොට මේක කවුරුවත් බලපවත්වන්නවත් පාලනය කරන්නවත් නෑ. මේක පාලනය කරන්නේ කවුද? මම පාලනය කරන්නේ. මේ ඇත්තොන මම පාලනය කරන්න කියලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් මගේ දුකට සැපට සියලු දෙයකම හේතුව කවුද? මම. එහෙනම් මේ මිදෙන්න ඕනේ කවුද? මම. මගේ දුකට පිළිසරණ පිය යුත්තේ කවුද? මම. භාග්‍යවතුන් වහන්සේ කරලා තියෙන පින්තුනේ ඒට අවශ්‍ය මාවත පැහැදිලි කරලීම පමණයි. මේ මාවත ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තින්නේ නැවත නූපදින්න. අපි නූපදින්ට උත්සාහවන්ත විය යුතුමයි. දැන් වෙලා තියෙන කරතොප පේන්නේ නැද්ද නේ? ධනවත්ය, බලවත්ය කියලා මේ ලෝකයේ උදම් මැනුවා. අඟහරුවල හඳෙත් බීජ පළ කරන්න හැදුවා නේද? රෝපණය කරන්න හැදුවා. අවසානට දැන් මොකද වෙලා තියෙන්නේ? මිනිසුන්ට සීමා මායිම් ස්වභාව ධර්මයා විසින් ඇති කරලා මේ සියලු දේට ප්‍රතිවිරුද්ධව යමින් ඔවුන් හිතුවේ මේ සියල්ලම පාලනය කළ හැකි කිසිවක් පාලනය කළ නොහැකි බාහිර දෑ මට පාලනය කළ හැක්කේ මා පමණයි මට මා පමණක් පාලනය කළ හැක්කා වූ මේ ජීවිතේ මා මොකද කරන්නේ මා මා පාලනය නොකර අවට තියෙන සියලු දේවල්ම මා පාලනය කරන්න උත්සාහවන්ත වෙනවා ඒ පුද්ගලයන්ට ඇති වෙන්නේ ඒකාන්ත වශයෙන් මොකද්ද දුකද්ද සැපද්ද දුක බලන්නකො භාග්‍යවතුන් වහන්සේ පින්නතුනේ මෙන්න මේ කියනා වූ කරුණු කාරණා අවුරුදු 1500කට පෙර මනාව දේශනා කරලා තියෙනවා. තාමත් හොඳින් පැහැදිලි කරලා තියෙනවා දේශනා කරලා තියෙනවා. එකිනෙකට එකිනෙකට එකිනෙකට බද්ධ කරගෙන. දැන් මෙන්න මේ කියනා වූ බුද්ධ කියන මේ උත්තරීතර ශ්‍රේෂ්ඨ වූ උත්තමයන්න් වහන්සේ අපි මනාව පිළිගත යුතුයි අවබෝධ කරගත යුතුයි මේක මිත්‍යා දෘෂ්ටික මතවාදයක් නොවේ කියනා වූ විචිකිච්ඡාවෙන් තොර ශ්‍රද්ධාව තියෙන්න ඕන මේ සම්‍යක් දෘෂ්ටියක්මයි. එය සම්‍යක් දෘෂ්ටියක් වූ කල්ලි පින්නතුනි ඊළඟට හිතේ අපේ ක්‍රියාත්මක වන්න ඕන මේක දර්ශනයක්මයි. බුදුදහම දර්ශනයක්ද නැද්ද? දර්ශනයක්. බොහෝ දෙනා පටලවාගෙන ඉන්නේ මේක ආගමක් කියලා. ආගම් වල තියෙන පොදු ලක්ෂණ දෙකක් තියෙනවනේ නේද? ආගම් වල යදින්න ඕනේ. යාඥා කරන හින්දු ආගමේ සියලු ආගම්වල හින්දු ක්‍රිස්තියානි මුස්ලිම් මේගොල්ලෝ හැම කෙනාම ඉල්ලනවා යාඥා කරනවා බුදුදහමේ යාඥා කරනවද ඉල්ලනවද අනේ නෑ අපිට පුරුදු කරලා තියෙන්නේ මොකද්ද මේක දර්ශනයක් මේක අනුව යන්න ඔබ මේකට අනුව ඉන්න සම්මා දිට්ඨි නිවැරදි දැක්ම සම්මා දිට්ඨියට අනුරූපීව පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ යථාර්ථය ඔබ දකින්න යථාර්ථය දකින්න කීවට පස්සේ පැහැදිලි කරනවා මොකද්ද යථාර්ථය මේ ලෝකේ යථාර්ථය නම් ඔක්කොගේම ස්වභාවය එකක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒ නොමැති දෙයක් මේ අත දැකලා තියෙනවද අනිත්‍ය නැති දෙයක් නිත්‍ය දෙයක් සදාකාලික දෙයක් එහෙම කිසිම දෙයක් දැකලා නැහැ යමක් හටගත්තොත් යමක් ඇති වුණොත් ඒකාන්ත වශයෙන් මේ දේ නැති වෙනවාමයි කියන එක ඔන්න නුවණින් දකින්න ඕන නුවණින් දැක්කට පස්සේ ඔන්න යමක් දැන් අපි ඔන්න දැක්කා. අපි ඒකට කැමති වුණා. දැන් අපි ස්ථිරයි සදාකාලිකයි වෙනස් නොවෙන්නේ නැහැ කියන මානසික මට්ටමක ඉඳලා යමක් අපි අල්ලා ගත්තොත් අපි කරන්නේ එහෙම නේද? කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. හැමදාම මේ විදිහටම තියෙයි. පවතී ඉඳීවි. මේ කියන මානසික මට්ටමින් අපි අල්ලා ගත්තට පස්සේ ටික කාලයක් ගියට පස්සේ මොකෝ වෙන්නේ? වෙනස් වෙන දේ නතර කරන්න උත්සාහවන්ත වෙනවා. වෙනස් වෙන දේ නතර කළ හැකිද? මමත් මොකද වෙන්නේ? මමත් වෙනස් වෙනවා. බාහිර වස්තුනොත් මොකද වෙන්නේ? මේ ලෝකෙම මොකද වෙන්නේ? වෙනස් වෙනවා. මේ වෙනස් වෙන දේ යම් කිසි කෙනෙක් නතර කරන්න හැදුවොත් ඒ ඔහුගේ අඥාන වූ ක්‍රියාවක් බවට පත් වෙනවා. මෙන්න මේ වෙනස් වීම නතර කරන්න උත්සාහවන්ත වෙද්දී මේ වෙනස් වීම කියන්නේ බාහිර. චරාවටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා නේද? රෝගාතුර භාවයන් වලටපත් වෙලා මරණයටපත් වෙනවා මේක නතර කරන්න බෑ. මෙය කරන කොටගෙන මෙය පදනම් කොටගෙන පින්නතුනේ මෙන්න මේ කියනා වූ ජීවිකාව අනුමබෝධී වූ ඇත්තෝ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණ නොදුටුවා වූ ඇත්තෝ සදාකාලිකයි ඒසෝ මම ඒසෝ හමස්මින් ඒසෝ මෙත්තා මේ මමය මේ මාගේ මේ මාගේ ආත්මයයි කියලා මොනවා කරගන්නවද අල්ලා ගන්නවා ඔහුට ඉතිරි වෙන අවසාන දුකද සතුටද දුක ඇයි අල්ලාගත් වස්තු දවසක නැති වෙලා යනවා ඔන්න සම්මාදිට්ඨිය දැන් ඔක යාඥාවක් තියනවද? ඉල්ලීමක් තියනවද? අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත. සාක්ෂාත් කරගන්නට අවශ්‍ය වූ මාවතක්. ඊ타මත්ම නිවිරදී ආයුතු මාවතක්. සියලු දේවල් පිළිබඳව දැකිය යුතු නුවණ. එෙහිදී දකිට කියනවා දුක්ඛේ ඥානං. දුක පිළිබඳව. දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදේ ඥානං අවිද්‍යාවෙන් තොර වෙනවා කියන්නේ විද්‍යාවන්ත වෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නවා. දැන් පින්නතුන් ඕකින් අනෝබෝධියත් උන්ට නම් ඉතුරු වෙන්නේ මොනවද? මිත්‍යා දෘෂ්ටික මතවාදයක එළඹගත් සම්මා දෘෂ්ටියෙන් තොර වූ ක්‍රියාපිළිවෙතක් පැහැදිලිද? එතකොට මෙන්න මේ පිළිවෙත කවුරුවත් දේශනා කරලා නැහැ. කොහේවත් මේ පිළිවෙත නැහැ. මේ පිළිවෙත තියෙන්නේ ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ මේ ධම්මම පමණයි. දැන් මේට කාලයකට පෙර ලෝකයේ තුල ආවා මතයක් මේ ලෝකයේ දැන් තියෙන්නේ තාක්ෂණික යුගයේ නොවේ දැන් තියෙන්නේ මේක වෙනස් වෙලා ගිහිල්ලා දත්ත තොරතුරු දැනුම් ප්‍රඥාව කියලා දැන් තියෙන්නේ ප්‍රඥාවන්තෙන්ගේ යුගයයි කියලා යුගයක් ආරම්භ කරා. දැන් මාස 3-4කට පෙර දැන් කොරෝනා වලින් පස්සේ දැන් ඔකායේ දැන් ඒක වෙන්නේ අලුතෙන් අලුතෙන් නිර්මාණය වෙන්නේ. අලුත් අලුත් දේවල් සොයාගන්නේ. අලුතින් හිතන්න පටන් ගන්න මේ දේවල්. මේ උත්තරීතර දර්ශනය මේ භාග්‍යවතුන් වහන්සේගේ දහම දේශනා කරලා තියෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි නැතුව මේ පහලයන්ට නෙමෙයි. ප්‍රඥාවෙන් තොර ඇත්තන්ට අඥානයන්ට නෙවෙයි. ප්‍රඥාවන්තයට දේශිතා වූ මේ දර්ශනය දහමයි වර්තමානයේ තිබෙනා වූ මේ ප්‍රඥාවයි මොකද්ද මේ කියන්නේ? පිනුතුනේ අර ප්‍රඥාව සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරලා තියෙන වර්තමානයේ වන විටදී සියලුම ආකාරයෙන් ධනේශ්වරයෙක් බවට පත් වෙන්න. බලවන්ත වෙන්න, තේජවන්ත වෙන්න, ඉසුරුමත් වෙන්න. බුදුහාමුදුරේ දේශනා කළ තින් ප්‍රඥාව මොකටද? සරල වෙන්න. පුළුවන් තරම් හැකියතාව සරල වෙමින් සැහැල්ලු වූ ජීවිතයකින් යුක්තව සුළු දේ තුලින් හෝ යැපෙන්නට අවශ්‍ය පරිසරයක් සූදානම් කරගෙන ඊ타මත්ම සරල ජීවිතයේ ඊ타මත්ම අල්ප වූ අවශ්‍යතා ඇතිව ජීවිතාවක් ගත කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ තේරුම් ගන්නට නැවත නූපදින්ට වර්තමානයේ ඕනෑම ප්‍රඥාවන්තෙක් මෙරි මෙරි මොනවා වෙනවද උපදිනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන පින්නතුනි නූපදින් මෙන්න මේ නූපදින්ට දේශිත මේ ධහම නැවත නැවත නූපදින්ට දේශනා කළා වූ ධහම කවරදාකවත් පින්නතුනි ඉල්ලුවම හම්බෙන්නේ නැහැ අපේ තියෙන අපල කන්දරාවනේ ශිෂ්‍යත්ව කාලේ අධ්‍යාපනය පිළිගන්නේ මේ ළමයාට. අනේ හාමුදුරනේ රාහු මොකක් හරි දාගෙනව අධ්‍යාපනය. ඊට පස්සේ 18 පැනලා දැන් 21 22 වගේ යද්දී රස්සාවක් පිළිගන්නේ නැහැ නේ හාමුදුරනේ. ඊට පස්සේ රස්සාවක්. ඉතින් ඒක හොයන හොයල හොයල කොහේ හම්බෙනව හිතන්නේ බෝධිය නිසා තමයි හම්බ. නිකන් හරි හම්බුනේ නැත්තම් මේ බෝධිය වැඩක් නැහැ. ඒක හිතට සහනයක්, සම්සීමක් උදා කරගන්න එක පැත්තකින් කරන්නේ. අනිත් පැත්තෙන් අපි මේක සම්මාදිට්ඨිව තේරුම් ගන්න ඕන. එහෙම ලැබෙයිද? එහෙම පහළ වෙයිද? එහෙම පහළ වෙනවද? එන්නතුනේ අපි යම තුල අපගේ සිත අවතීර්ණ කරගෙන ඒ තුල නොයෙකුත් නොයෙකුත් මානයන් ඇති කරගත්තම, සිතුවිලි ඇති කරගත්තම අපිට ඒක නිකන් ඇති තියෙනවා, පේනවා, දකින්නවා කියලා විචිකිච්ඡාවක් ඇති වෙනවා. සැකයක් නෙමෙයි. ටික දවසක් ගියාට පස්සේ සැකේ තහවුරු කරගන්නවා. මේක උනේ මේක කරපු නිසා. මං කියන්නේ තේරෙනවද? කරි ප්‍රශ්නයක් වෙලා ගිහිල්ලා අර දේවාලේ දෙයියොන්ට බින්දීලා ඔක්කොම කරලා මොකද කරන්නේ? ගහන පොල් ගෙඩියක්. මට කරදර කරාට නේද? මේ වගේම විනාශ වෙන්න ඕන. මේ කරලා ඔක්කොම කරාට පස්සේ ටික දවසකට ගිහිල්ලා අනේ අර අකරතැබ්බයක් වෙලා මොනියම් හෝ දෙයක් වෙලා එක්කෝ ඒ පොළ gediye ගහපු එක්කෙනා ගේ පවුලේ කාට හරි තුවාලයක් එහෙම වෙලා එහෙමත් නැත්නම් ඒ ගහලා අනිත් ගෙදර එක්කෙනාට ඒ හිතපු එක්කෙනාටම තුවාල වෙලා දැන් මේ ගෙදර කට්ටිය කල්පනා කරපුවා ওই තුවාලේ උනේ මම දුන්න පාස් හතර අතකට කැඩලා එහෙම කියලා මෙයා උදන් අරනවා මම පොල් ගෙඩිය ගහපු නිසා තමයි එහෙම වුනේ ටික දවසක් ගියාට පස්සේ ওই පොල් ගෙඩිය ගහලා යොමු වෙලා මේ තමන් ගෙදර එක්කම තකරතද්ද වෙලා. ඊට පස්සේ අනිත් කට්ටිය කියනවා ගන්නවා ආපස්සට ගියා. ෂෝක් එකක් ටික. මොකද්ද මේ? බුදුදහමද මේ කොහෙන් ආපුවද? මිත්‍යා දෘෂ්ටික මතවාද. දැන් කරපින්නාගෙන ගිහිල්ලා කරට උඩින් දැන් සමහරක් වෙලාවට අපි දකිනවා භාග්‍යවතුන් වහන්සේ මේ දේවවාද මේ කියනවා සංකල්ප සම්පූර්ණයෙන් මුළුමනින් ප්‍රතික්ෂේප කළා. දෙවියන්ට මවන්න බෑ. අපි ජීවිතේ ක්‍රාවෝ ක්‍රියාවන්ට අනුරූපීව මේ ඔක්කොම ඵල ලබලා තින් මම ඉස්සෙල්ලා පැහැදිලි කරේ. මේ හැම දෙයක්ම ඇති වෙන්නේ අපිගේ ක්‍රියාවලට අනුරූපීව. මේකට කියනවා භවංග චිත්තය. එතකොටනේ මේ ජීවිතය අපි මේ විදිහට ගත කරගෙන යද්දී මේ මිනිසුන් කොච්චර අඥාන වෙලාද කියලා බැලුවොත් සමහරක් ගෙවල් තියෙනවා දේව රූප ටික කියලා අර දේව රූපවල වීදුරුව තියෙන්නේ. වීදුරුව පතරලා මම දහම් පාසල් ළමයා ආවට පස්සේ මං ඇහුවා පුතේ කොහොම අර දේව පින්තූරේ බිම ගහනවා කවුරු නෑ ආම්දුරනේ අපේ අම්මා මොන හරි ප්‍රශ්නයක් වුණාම ගෙදරට ගැටලුවක් වුණාම පොඩ්ඩක් පහන දෙයයන්ට ලං කරනවා මොකටද දෙහියෝ රත් වෙන්න ප්‍රශ්නේ තීරෙන්න මොන තරම් අඥානවන්තද අර රත් වෙලා තමයි අර වීදුරු පුපුරලා තියෙන්නේ හැම පින්තූරයකම අර වීදුරු පුපුරලා පුපුරලා තියෙන්නේ මේ මිත්‍යා දෘෂ්ටික මතවාදයේ තරම් වෙනතුනේ ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කළේ එය නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ යථාර්ථය මනාව අවබෝධ කරගන්නට. මේ ලෝකයේ ස්වභාවය මනාව අවබෝධ කරගන්නට. ඒ ස්වභාවයේ යථාර්ථය මනාව අවබෝධ කරගන්නට කියලා දේශනා කරේ. මේ මනස ස්වභාවයෙන් උත්තරීතර භාවයට පැමිණෙන්න. මනුෂ්‍යයන් අතර උත්තරීතර මිනිසෙක් වෙන්න. අපි කවුරුත් පුරුදු වෙන්න ඕන මිනිසයන් අතර වෙනස් මිනිසෙක් වෙන්න. මනුස්සයන් අතර කවුරු වෙන්නද? වෙනස් මිනිස්සෙක් වෙනවා කියන්නේ. මිනිස්යන්ගේ තිබෙනා වූ ක්ලේශ සහගත සිතුවිලි අපි හොඳට මඳුරනවා. ඊර්ෂ්‍යාව කටින් කියන්න ඕනේද මූණින් පේනවද? මූණින් පේනවා. වෛරය කටින් කියන්න ඕනේද නැත්නම් කතා කරන්න ඕනේද කෑ ගහන්න ඕනේද නැත්නම් මූණ දැක්කම පේනවා. මේ හැම දෙයක්ම පින්නතුනි සිතට අනුරූපීව අපේ ගත පැවතුම්, අපේ ලක්ෂණ, අපේ ඉරියව් ඔක්කොම වෙනස් වෙනවා. එහෙනම් මේ ඔක්කොටම මූලිකත්වය ධර්ම තියෙන මොකද්ද? සිත. අපේ නම් පාලනය කරන්න ඕනේ මොකද්ද? චිත්තේනී යති ලෝකේ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මිස්ස සබ්බේ වසමන්නෝපති. හිතම තමයි එක. චිත්තේන නියති ලෝකේ මේ ලෝකේ පණවන්නේ හිත. මම කිය ලස්සනයි කැතයි කියන්නේ හිත. චිත්තේන පරිකස්සති ටික දවසක් ගියට පස්සේ ඒකට වඩා මේක ලස්සනයි කියන්නේ කවුද? ඒත් හිත. අපි කියමු මේ ලස්සන මල් වාස්කයක් ගෙදර ගෙනාවා කියලා. ටික දවසක් ගියට පස්සේ මේ මල් වාස්කේ කොහි තියෙන්නේ? මුලින්ම තිබ්බ ලස්සනම තැන හොඳම තැන නේද? ඊට පස්සේ ටික දවසක් ගියාම ඒක තව ටිකක් මුල්ලකට ගිහලා තව ටික දවසක් ගියාම කොහේ හරි තියෙන්නේ. අවුරුද්දක් දෙකක් ගියාම බැද්දෙනේ. දැන් අරක ගත්තේ මොකක් කියලාද? මල් වාස්තිකෙන් මල් වාස්තිකෙන් තිබ්බ ලස්සනම මල් වාසික. මුල් දවස් ටිකේ එන එන කෙනාට පෙන්වනවා නේද? ගානක් කියනවා නේද? මෙන්න මෙච්චර හරි ලාභයි ඒකට බලන්නකො ලස්සනනේ. ටික දවසක් ගියාට පස්සේ ලස්සනෙක මොනවා වෙලා? අනේක කැමති කියපු දේ ප්‍රියයි කියපු දේ කාලානුරූපීව වෙනස් වෙලා කවදාකවත් හිතපු නැති කවදාකවත් පතපු නැති පාටක් පතපු නැති හිතපු නැති මලක් එතන අපේ සිත බැඳගෙන එතකොට කැමති කියපු දේ මොනවාද අකමැති වෙලා ඒක කරන්නේ කවුද චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මිස්ස හිත තමයි එකම ධර්මය සබ්බේ වසමන් නගෝති මේ ලෝකේම මොනව කරලා තියනවද වසඟයට පත් කරලා තියෙනවා. මං කියන්නේ පැහැදිලිද? අම්මා තාත්තා අයියා අක්කා ආදරේ සෙනෙහස වෛරය දයාව කරුණාව මෛත්‍රිය මේ ඔක්කොම තියෙන කොහෙද? සිතේ. දැන් එනකොට මොකද කරන්න ඕන? සිතේ තිබෙනා වූ අකුසල මූලයන් හැකිතාක් দমনය කරගන්න ඕන. යටපත් කරන්න ඕන. සම්මාදිට්ඨි යහපත් නිවැරදි දැක්ම ඇති වුණාම් පින්නතුනි ඊළඟට ඔබ ප්‍රබෝධමත් කරගන්න ඕන යහපත් සංකල්පනාව. සම්මා සංකප්ප. සම්මා සංකප්ප. නරක සිතුවිල්ලක් આવොත් ඇති වෙන විටදිම නැති කර ගන්න ඕන. නරක සිතුවිල්ල ක්‍රියාත්මක කරගෙන යනවා නම් ඒ ක්‍රියාත්මක කරලීම නැති කරන්න ඕනේ. කුසල චේතනාවක් පහළ වුණා නම් පහළ වෙච්ච ගමන් ඒක වැඩි වර්ධනය වඩා වර්ධනය කර ගන්න ඕනේ. යමක් කරමින් ඉන්නවා නම් ඒක තව තව දුරටත් කුසල දේ කරන්න ඕනේ. දැන් අපි එහෙම කරනවද? ආන්න සම්මා සංකප්ප. පින්නතුනේ මේ සියල්ල එකට එකක් ඒකාබද්ධයි. මෙතන පටන් ගන්නෙ සම්මාදිට්ඨියනොයි. සම්මාදිට්ඨිය නම් මේ ලෝකේ යථාර්ථය ඇත්ත ඇතිසතියෙන් දැකීමයි. සියලු දේවල් වල යථාර්ථය නම් එකයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති සියලු සංස්කාරයෝ අනිත්‍යයි. යදා පඤ්ඤාය පසති යමෙක් එය නුවණින් දකීද. අත නිබ්බන්දිති දුක්ඛේ. ඔහු ගලවනවා, ඔහු කලකිරෙනවා දුකේ මාවත පිළිබඳව. දුක ඇති කරන්නේ මොනවද? දුක ඇති කරන්නේ මොනවද? දුක ඇති කරන්නේ සැපේ කියලා ගන්න දේවල්. මේ අතන්ට වැඩියම දුක ගෙනත් දෙන්නේ කවුද? අල්ලපු කිතර දරුවෝ. එහෙම නේද? නෑ. කවුද නම් ඇති කරන්නේ වැඩිපුරම දුක? මගේ කියන දේවල්. මගේ කියන කොට ලොකු වෙන්න ලොකු වෙන්න මේක හොඳටම තේරුම් ගන්න. දුක අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. අපි පුංචි කාලේ නම් හුරු වෙලා තියෙන්නේ මගේ කියන කොට වැඩි කරන්න. එහෙනම් අපි මේ යන්නේ සංසාරේ ඇරෙන මාවතද සංසාරයෙන් ගැලවෙන මාවතේද? සංසාරයෙන් ඇරෙන මාවතේ. ඔය කියන්නා වූ ඇලෙන මාවතේ ගියෝති. මිනිස්යන් අතර වෙනස් මිනිස්සේ මිනිස්යන් අතර උත්තරීතර මිනිස්සේ කිය හැකිද? වෙන්න බෑ. එනිසා පින්නතුනේ මෙන්න මේ කියනා වූ ග්‍රහණයෙන් මේ කියනා වූ බන්ධණයෙන් සංසාර බැම්මෙන් ඔබ මිදෙන්න නම් මේ කියනා වූ ධහම හොඳට තේරුම් ගන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍යයන් අතර ඉපදිච්ච මව්පියන් හිටපු මේ වගේම මනුෂ්‍ය භවයක් ලැබු මිනිස්සේ හැබැයි වෙනස් වුණා මේ ලෝකීය යථාර්ථය අවබෝධ කරගනිමින් ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා මිනිස්යන් අතර උත්තරීතර මිනිසෙක් බවට පත් වුණා ඔහු කිලිස් ඇති මිනිසෙක් නෙවෙයි කෙලෙස් ඇති දෙවි කෙනෙක් නෙමෙයි කෙලෙස් ඇති ගන්ධර්වයෙක් නෙමෙයි කෙලෙස් ඇති යක්ෂයෙක් නෙමෙයි. සෝණ සූත්‍රයේදී පැහැදිලි කරේ ඔයයි. ඒ නිසා අපිත් මොකද වෙන්න ඕනේ? මඩේ පිපුණා. මට මඩේ නිලුම් ගලවල හටගත්ත නේද? දැන් ඒව මේව දාලා වැල් ටික බිහිගලා ඔක්කොම කරලා තිබුණා. දැන් මැරෙනකොටත් මේ මඩේ මිනවද? මොකෝ කරන්න ඕන? මේ මඩෙන් ඉස්මත්තට එන්න ඕන. පත්ම උපමාව කියන්නේ ඕක. ඒකට එන්නේ කොහොමද? ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක මේ ඔක්කොම තියෙන්නේ මඩේ. මේ ඔක්කොම ලාභ අලාභ ඔක්කොම තියෙන්නේ මඩේ. මණික් මුතු ආදී දේවලුත් තියෙනනේ මඩේ නේද? කැලිකසල ජරා වාදියක් තියෙනවා මඩේ. නෙළුම් මල මොකුනේ. අර රන්දිදී මුතු මණික් වලත් වැටෙන්නේ ඇලෙන්නේ නෑ. ඒක ඇලෙන්නේ වැටෙන්නේ කියොත් මොනවද ඇලෙන්නේ වෙන්නේ? අර ජරාවෙත් ඇලෙන්න වෙනවා. අර ජරාවේ ඇලෙන්නේ නෑ. මේ දෙකේම නොඇලී මල මටින් ඉස්පත්තට ඇවිල්ලා තියෙනවා. එවැනි පත්මයක් වන්න හැකිතාක් දුරට මොන මෙච්චර කාලයකට මෙච්චර කාලෙට කියලා කල්දාන්ට නෙමෙයි. ඉසගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස කුසලට මඳකුත් පමාව. ඉසගිනි ගත්ත මිනිස්සෙක් නේද අපි ඉසගිනි ගන්න ඕනේ නෑ නේද අත පොඩ්ඩක් පිටුනා මත ගැසෙන වේගය අපිට කියන්න පුළුවන් නේද තාමත් මේකෙන් අර ඉපේ පත් වෙලා තිද්දි නිකන් හරියට අපි ආක බලාගෙන මොකක් හරි කරද්දි රත් වෙලා තියෙන හට්ටිය අතවලින් ටික මං අත ගන්න වේගෙනේ තාමත්ම වේගයිනේ නේ ඉසගිනි ගත්ත මිනිස්සෙක් කොහොමද අන්න ඒ වගේ මේ කුසලට පොඩ්ඩක්වත් පරක් වෙන්න එපා ඒ වේගයෙන් ක්‍රියාත්මක වෙන්න මොනකක් කරා යන්නද කුසල් කරා යන්න ඒ නිසා මේ කියන ධර්ම කාරණා හොඳට අවබෝධ කරගෙන කටයුතු කරන්ට වීර්ය වඩන්ට උත්සුකවන්ට උත්සාහ දරන්ට නිර්වාණගාමී ප්‍රතිපදාව කරා යොමුවන්ට එවිට පුළුවන් ඔබට මනුෂ්‍යයන් අතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු උත්තරීතර ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවට පත් වෙන්න. ඒ සඳහා හැම දිනාටම චිත්ත ශක්තිය උදා වේවා, කායික ශක්තිය උදා වේවා, මානසික සිතුවිලි තව තවත් වර්ධනයවන්ත මේ ධර්මයේ දැන් නැවත නැවත අහන්න ඕන, ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කර කර කර කර ආයි කොයි වෙලේ ඔළුවට දාගන්න ඕන. මට දුක ඇති කරන්නේ කවුද? මමමයි. මගේ දේවල්මයි. මගේ දේවල් අඩුවෙන් අඩුවෙන් මට දුක. මගේ දේවල් අඩුවෙන් අඩුවෙන් දුක අඩු වෙනවා. ඒ හොඳට අවබෝධ කරගන්න. ඒ කටයුතු කරන්න එහි ක්‍රියාවේ යෙදෙන්න. අදිටනේ සියලු දෙනාම දෙවියන්ට පින් දෙමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති මොනදනාටම ප්‍රාර්ථනා කරනවා මේ ධර්මය මේ ධහම මේ වඩන්ට හැකියාව ලැබේවා මේ උතුම් සද්ධර්ම ශ්‍රවණය ධර්ම දානමය පින්කම පාරමිතා ධමක්ම වේවා කියලා සාදු සාදු සාදු කියලා වෙනගන්න අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති හිමිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු සදහවත්නි එලෙසින් සම සිත් සතන් නිවාසන් හාලමින් පින්බර ධර්ම දේශනා පවත්වා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාතරතොට මොන ජයමහා විහාරවාසී මාතර වීරබා පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද අත්තිගේ ශාන්තදේව පින්වත් ස්වාමීන් වහන්සේට මෙවැනි අත්‍යවදාර වූ කුසල ක්‍රියාවන්හි නිරත වන්නට ශක්තිය, ධෛර්යය, නිරෝගී චිරජීවනයේ සලසේවායි අපි සියලු දෙනා සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු Thank you.